ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පාත්‍රන දේශකයන් වහන්සේ මහව කෝණවැව ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනේ සහ ඈත්වැව එළියාව දිමුල්කිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද කුරුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ධර්ම ශ්‍රවණයට පෙර ආත්මව පන්සිල් සමාපන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ.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 කරගන්න අපේ හිත මෙහෙවනකොට ඒ කල යුතු ආකාරය කුමක්ද කියලා নানা ප්‍රකාර අවස්ථාවලදී උතුම් බුදුරජාණන් වහන්සේ කිසියම්ම හෝ අඩුවක් නැතුව සඳහන් කරලා තියෙනවා. එවැනි වූ උතුම් ධර්ම දේශනාවක් අපි දන්න කාරණාවක් සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. බුදුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට අනුව සැකසෙන අය ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං යනාදී වශයෙන් පරිපූර්ණව පාරිශුද්ධව මේ ධර්මය තුල සකස් වෙන්න ඕනේ. යම් කිසි පුංචි දැනක හෝ අඩුවක් නැතුව. ඒ මොකද කිරි වීදුරුවකට ගොම බින්දුවක් වැටුණා වාගේ තමන්ගේ ජීවිතයේ කරගෙන යන ඒ උතුම් කටයුතු වලදී පුංචි තැනක අඩුවක් තිබුණොත් ඒ සම්පූර්ණ කටයුතු වලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එක පුංචි පිළිකා බීජයක් ඇති පින්වත්නි මුළු ශරීරයක් විනාශ කරන්න. ඒ වගේ හිතේ ඇතිවෙන එක අකුසල ධර්මයක් ඇති නිවන් මාර්ගය අවහිර කරන්න තරමට වර්ධනය වෙන්න. පිළිකා ශෛලයක් වර්ධනය වෙනවා වගේ නෙවෙයි. ඊට වැඩිය දසදහස් ගුණයක වේගයෙන් හිත තුළ නැගෙන පුංචි අකුසල ධර්මය ඊටාම වේගයෙන් වර්ධනය වෙලා ඒක හිත නොසන්සුන් කරන තත්යකටපත් වෙලා ඒක වචනයෙන් ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන විෂමෝ ආකාරයකටපත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ, තුවාලයකට සැරව එකතු වෙනවා වගේ අකුසල දහම අනුසේ වශයෙන් හෝ තියෙන ඒක විශාල වශයෙන් නැగిලා ඇවිල්ලා බොහෝ කරදරකාරී තත්යකටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ අකුසල වේගය අභිබවා යන කුසල වේගයන් සකස් කරගෙන හැම වෙලේම අකුසලයක් එක්ක සටන් කරන්න පුළුවන් වෙන්න අකුසලය යටපත් කරගන්න පුළුවන් වෙන්න අවශ්‍ය කරන සියලුම විධිවිධාන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙත් සුරක්ෂිත කරගත්තේ නැත්නම් ඒ අනුව සකස් කරගත්තේ නැත්නම් වතුර පිරිච්ච කලයක පින්වත් මේ කලයේ තියෙන වතුර හැම පැත්තෙම ආරක්ෂා සහිතව හැම පැත්තකින්ම වටකුරු වෙලා එළියට යන්න නොදී ඒ කලේ රැකගෙන තියෙද්දි එක තැනකින් හිල්ලුනොත් ඒ මුළු කලෙම වැඩක් නැහැ. අන්න ඒ වගේ හැම පැත්තකින්ම භාවිතාවෙන් බහුලීකృత කිරීමෙන් හැම පැත්තකින්ම වර්ධනය කරගන්න ඕන කුසල් දහම් පිළිබඳ බුදුරජාන් වහන්සේ ඊ타මත්ම කුංචි තැනකින්වත් අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන්න දේශනා කරපු තුම් ධර්මයන් අදටත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට සඳහන් වෙලා තියෙනවා. එවැනි උතුම් වූ සූත්‍ර ධර්මයක් ආශ්‍රය කරගෙන තමයි අද දවසේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ පිටරත්නි සංයුක්ත නිකායේ පංච පංච භාගයේ ဒုတိ ය ඛණ්ඩයේ පාසාද කම්පන වර්ගයේ තියෙන 10 වෙනි සූත්‍රය තමයි විභංග සූත්‍රය කියලා කියන්නේ මේ විභංග සූත්‍රයේ සඳහන් වෙන ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරගන්න ආකාරය පිළිබඳ ඉතාමත්ම වටිනා විස්තරයක් සඳහන් වෙනවා. මෙන්න මේ වටිනා විස්තරය පිළිබඳ අවධානය යොමු කරගෙන තමන්ගේ ජීවිතය තුළ මේ ඉර්ධිපාද ධර්මයන් වර්ධනය නොකර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ විතක ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරන්න යෙදුනා ආනන්දය කාරණා හතරක් වර්ධනය නොකර ගැනීමෙන් ඔබත් මමත් මේ සංසාර ජීවිතේ බොහෝ දුර එන්න සිද්ධ වුණා කියලා. ඒ වගේ කල්පනා කරන්ද ඉර්ධිපාද ධර්මයන් Taman තුල වර්ධනය කරගත්තේ නැත්නම් වර්ධනය කරගත යුතු ආකාරයට වර්ධනය වුණේ නැත්නම් සංසාර ජීවිතයේ බොහෝ දුර ගෙවන්න සිද්ධ වෙනවා කියන එක මේ ධර්ම දේශනාව අවසානයේදී අපිට පසක් වෙයි. මේ සූත්‍ර ධර්මයේ අවසාන වෙනකොට අපිට තේරෙනවා. එහෙමනම් මේ සූත්‍ර ධර්මයට අනුව යමින් කොයි ආකාරයකට මේ ඉර්ධිපාද වර්ධනය කරගත යුතුද කියලා මේ මොහොතේ විමසා බලන්නටයි අපි සූදානම් වෙන්නේ. හොඳයි 이르දීය කියලා කියන්නේ පින්නත් යම් සිද්ධියක්. පාද කියලා කියන්නේ ඒ සිද්ධියට පාදක වෙන ධර්ම. නිවන් දකින්නවා කියලා කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම සිද්ධිය. යම් කිසි හිතක සිද්ධ කරගන්න ඕනේ. මේ අනවරාග්‍රෝ සංසාරයේ අනිත්‍ය අනාත්ම අසුබ ආදීනව වශයෙන් තියෙන සියලු වස්තුන් කෙරෙහි මිය යනකොට අතහැරලා දාලා යන්න තියෙන සියලු වස්තුන් කෙරෙහි නානා ආකාර ඇල්මවල් ඇති කරගනිමින් ගැලවෙන්න බැරුව ඉන්න සංසාරික ජීවිතය ගත කරන සත්වයාට Tamanට ඒ තියෙන විපරීත වූ සංඥාවන් නැති කරගන්න ආත්පසින්ම ආරක්ෂාවක් ඇති කරගෙන හිත අකුසලයන් වලට ඉඩ දෙන්නේ නැතුව ආත්පසින්ම ආරක්ෂාවක් ඇති කර ගැනීම සඳහා ඉද්ධිපාද ධර්මයන් වැඩි යොතු වෙනවා. කොයි ආකාරයකට වැඩි යොතුද කියන එක පිළිබඳවත් අපි මෙනෙහි කරලා බලන්න ඕනේ. හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ. ඉද්ධිපාද ධර්මයන් කියලා කියන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශාව කියලා කියන සඳහන් කරන ඉද්ධිපාද ධර්මයන් පිළිබඳ මේ පින්වත් ඇත්තෝ හොඳට දන්නවා. එහෙමනම් කල්පනා කරන්න ඕනේ කොයි විදිහටද මේ ඉද්ධිපාද ධර්මයන් අපි තුල වැඩෙන්න ඕන කොයි ආකාරයකටද කියලා අපි සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට විමසලා බැලීමක් කරන්න ඕනේ. සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට විමසලා බැලීමක් කරන්න ඕනේ. ඡන්ද ඉද්ධිපාදයේ පිළිබඳ කතා කරනවා නම් මේ සූත්‍ර ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි ඉතිනේ ඡන්தோ නච අතිලීනෝ භවිස්සති මේක වඩනකොට කෙරෙන්න ඕන ආකාරය පිළිබඳ සඳහන් වෙනවා නච අතිලීනෝ භවිස්සති නච අතිපග්ගහිතෝ භවිස්සති නච අජ්ජත්තං සංකිට්ඨෝ භවිස්සති නච බහිද්ධා වික්කිට්ඨෝ භවිස්සති පච්චා පූරේ සංඤීච විහෙරති යනාදි වශයෙන් සඳහන් වෙනවා කාරණා හතරක් මූලික වශයෙන් හැම ඉර්ධිපාදයක්ම අපි ඡන්ද ඉර්ධිපාදයේ ඉස්සෙල්ලා සඳහන් කරලා බලමු හැම ඊර්ධිපාදයක් ගැනම සඳහන් කරනකොට සඳහන් වෙනවා නච අතිලීනෝ නච අතිපග්ගහිතෝ නච අජ්ජත්තං සංකිට්ඨෝ නච බහිද්ධා වික්කිට්ඨෝ යන ආදි වශයෙන් මේ ඊර්ධිපාදයන් වඩන්න ඕන ආකාරය මූලික වශයෙන් සඳහන් වෙනවා මේ නච අතිලීනෝ කියලා කියන්නේ පින්වත්නි Tamanට නිවන් දකින්න ඇති වෙච්ච ඡන්දය අකුසල ධර්මයන් දුරු කරගෙන කුසලයන් වර්ධනය කරගන්න ඕනේ කියලා අපිට নানা ආකාර අවස්ථාවලදී විශේෂයෙන්ම සංසාර ජීවිතයේ අරගෙන යනකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පීහි විප්පයෝගෝ අපේ සම්පයෝගෝ යම් පින්චන්න ලබති සම්පි දුක්ඛං සංකිටේන පංච උපාදානස්කන්ධා කියන ආකාරයට මේ දුක්ඛ සත්‍ය කියලා සඳහන් කරලා තියෙන සියලු දුක්ඛන්දරාවල් දරාගෙන තමයි මේ සංසාර ජීවිතයේ පින්න අපි පින්න හැමදිනාටම යන්න සූදානම් වෙලා තියෙන්නේ. ගත කරනකොට මේ දුක් දුක් ඔක්කොම අත්විඳිනවා පින්නත්. ජාති දුක අත්විඳිනවා, ජරා දුක අත්විඳිනවා මේ සියලු දේ අත්විඳින අවස්ථාව වෙනකොට අර සාවකාලික සැප යටපත් වෙලා මේ දුක තේරෙනකොට අනේ මම මේ දුකෙන් සදහටම අත මිදෙන්න ඕනේ කියලා ඡන්දයක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. හැමෝම විවෘතව කතා කරලා බලන්න තමන්ගේ හිතට මේ ඇතිවෙච්ච ඡන්දය හැම මොහොතකම තියනවාද රැකගන්න පුළුවන්කමක් තියනවාද කියලා. නිවන් දකින්න කැමැත්ත කැමැත්තේ ඇතිවෙච්ච වාරගාන පින්වත්නි සංසාර ජීවිතේ නැතකයි කියලා කියන්න බෑ. තමන්ගේ ජීවිතය ගැන අනිත් පැත්තට එක මොහොතක් මෙනෙහි කරලා බලන්න ඒ බලනකොට තමන්ටම තේරෙනවා ඇති මම කී සැරයක් නම් මේ ජීවිතේදී නිවන් දකින්නමයි මම මේ හැම දෙයක්ම අතහැරලා දානවමයි මේ චිත්ත පීඩාවේ ඇති වෙන්නේ නැති තත්ත්වයකට මගේ හිත සකස් කරගන්නවමයි මේ ධර්ම මාර්ගය තුල අකණ්ඩව කටයුතු කරනවමයි කියලා කොයිතරම්නම් කැමැත්තක් Tamange හිත තුළ ඇති වෙන්නේ නැද්ද? නමුත් මේ ඇති වෙන ඡන්දය ඇති වෙන කැමැත්ත නිවන් දැකීම සඳහා ඇති වෙන කැමැත්ත ඒක ඉද්ධිපාදයක් කැමැත්තක් නැත්තම් මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඕනෑම සිද්ධියකට හේතු වෙන ධර්මයක් තමයි හේතු වෙන මූලික වෙන ධර්මයකට කිව්වා ඒකට පාදක වෙන ධර්මයන් කියලා. ඒවට කියව ඉර්ධිපාද කියලා. දැන් නිවන් දකින්න අවශ්‍ය කරන ඉර්ධිපාද ධර්මයක් විදිහට තමන්ගේ හිත තුළ නිබඳව ඒ ඇති වෙන කැමැත්ත තියෙන්න ඕනේ. ඒ කැමැත්ත ඇති වුණාට තියෙන විශාල ගැටලු සාගර තත්වයක් තමයි මේ කැමැත්ත තියාගන්න බැරිකම. කැමැත්ත රැකගන්න බැරිකම. ඒ කැමැත්ත රැකගන්න ගත්තනම් පින්වත් මේ සංසාර ජීවිතේ මේ තරම් දුර රැඳෙන්නේ නැහැ. එහෙමනම් කැමැත්ත ඇති වුණාට පමණක්මදී ඒ කැමැත්ත රැකගන්න ඕනේ. සමහර අයට නිවන් දකින්න කැමැත්ත තියෙනවා නමුත් ඒ කැමැත්ත හැංගෙනවා පින්වත්නි. කොයි මොන හින්දාද හැංගෙන්නේ කුසීතකම හැමුවේ හැංගෙනවා. මේ නැච අපිලීනෝ කියලා සඳහන් කරේ මේක වඩනකොට ඉද්ධිපාද ධර්ම වඩන්න ඕනේ. වඩන්න ඕනේ කියලා කියන්නේ ඒවා භාවිතා කරන්න ඕනේ. හැම වෙලෙම කැමැත්ත ඇති වෙන ආකාරයට කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ කැමැත්ත ඇති වෙන ආකාරයට කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න බැරුව ඒ කැමැත්ත හැංගෙනවා පින්වත්නි කුසීතකම හැමේ. කුසීතකම කියන්නේ කම්මැලිකම. උදේට නැගිටින්න තියෙන කම්මැලිකම. රාත්‍රියේ නිදි මරන්න තියෙන කම්මැලිකම. ගමනක් ගිහිලා ආපුවාම ඒ වෙලාවේ තමන්ගේ යහපත සඳහා කළ යුතු වැඩ කටයුතු කිරීම සඳහා තියෙන අලසකම, කම්මැලිකම. මේවා මේ කම්මැලිකම කියන එක. ඒක වගේම තමයි ගමනක් යන්න ඉන්නකොට. ඒ වගේම අසනීප තත්ත්වයක් හැදෙන්න වගේ තියෙනකොට, අසනීප තත්ත්වය හැදිලා සුව වෙලා තියෙනකොට මේ වගේ নানা ආකාර අවස්ථාවලදී හිත බොහෝම කම්මැලි ස්වභාවයකට තමන්ගේ ජීවිතයේ කම්මැලි ස්වභාවයක තියෙනවා. මෙන්න මේ කම්මැලිකම ඇති වුනහම මේක කොයිතරම්නම් ප්‍රබල වෙනවද කියනවනම් නිවන් දකින්න තියෙන ඡන්දය අඩු වෙලා යනවා පින්වත් නේ. එතකොට අන්න ඒ ලද අවස්ථාවෙන් මහා අකුසල ධර්මයන් අපේ හිත තුළට වැටෙන්න පුළුවන්. හිත තුළට රිංගා ගන්න පුළුවන්. විශේෂයෙන් මෙතෙන් සඳහන් කරන්නේ හිත වඩන කෙනාට කියලා. සාමාන්‍ය ජීවිතයේදී යම්කිසි යෝගියෙක් ප්‍රයෝගීව කටයුතු කරනවා නම් සාමාන්‍ය ජීවිතයේදී අන්න ඒ තැනත්තර භාවනාව පිළිබඳ කම්මැලිකම් ඇති වෙනවා. භාවනාව තව බොහෝ වෙලාවක් අරගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් මේ හිත වඩන කටයුත්තේදී සීල භාවනා වගේ ඒ කරන උතුම් කටයුතු වලදී පවා ඒවා පිළිබඳ සීල් ගන්න කල් දානවා, භාවනා කරන්න කල් දානවා, භාවනා කරන්න හිතෙන්නේ නැහැ. නිදිමත ඇති වෙනවා මේ වගේ බොහෝ කම්මැලිකම් හමුවේ මොකද වෙන්නේ අර නිවන් දකින්න තියෙන ඡන්දය නිවන් දකින්න තියෙන කැමැත්ත ටික ටික ටික ටික බොඳ වෙලා යනවා නැති වෙලා යනවා අඩු වෙලා යනවා කැමැත්ත අඩු වෙලා යනවා ඊට පස්සේ කොයි වෙලාවක හරි නිවන් මාර්ගයෙන් නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා හිටිය කෙනා ඒකෙන් පරිබාහිර කටයුතු වල යෙදෙන්න පුළුවන් ඒ කියන්නේ අකුසල ධර්මයන් තමන්ගේ సంతානේ මැඩගෙන යන ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ඒකනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ කම්මැලි කුසීතකමට යට වෙන්න නොදී ඡන්ද ඉදිරිපා ඡන්ද ඉදිරිපාදය වීර ඉදිරිපාදය ඒ වගේම චිත්ත ඉදිරිපාදය විමර්ශා ඉදිරිපාද වඩන්න ඕනේ කම්මැලිකමට යට නොවි යට වෙන්න ඉඩ නොදී මේ ඉදිරිපාද වඩන්න ඕනේ කියලා. ඉතින් කල්පනා කරන්න ඕන තමන් තුළත් මේ කම්මැලිකම කියන දේ තියෙනවා නම් ඒක ඉවර දාගන්න හැම මොහොතකම හැම මොහොතකම වීර්ය වඩන්න ඕනේ. ඒ වගේම තමයි මේ සඳහන් වෙන මේ ඉද්ධිපාද ධර්මයන් පිළිබඳ සඳහන් වෙන තැන පින්වත්නි සඳහන් වෙන්නේ ඡන්දය ගැන සඳහන් වෙන තැන ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං කියලා. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං. ඒ කියලා කියන්නේ මේ ඉද්ධිපාද ධර්මයේ හිතේ වැඩ පිළිවෙල පිළිබඳ බොම කතා කරලා තියෙනවා කියන එක සඳහන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මොකද ඡන්ද කියන්නේ කැමැත්ත. මේ කැමැත්තින්දාම ඇති වෙන සමාධිය. ප්‍රධාන වෙච්ච සංස්කාරයන් ඇති වෙන ආකාරයේ සිතක් සකස් කරගන්න. ඡන්ද, සමාධි, පදාන, සංකාර සමන්නාගතං. ඉද්ධිපාදම් භාවේති කියලා. ඒ වගේම තමයි චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. වීර්ය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. අන් ඒ විදිහට සඳහන් වෙන්නේ විමංසා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඒ කියන්නේ මේ ඡන්ද චිත්ත විය විමංශා කියලා කියන සතර යුද්ධපාද ධර්මයන් හේතුවෙන් ඇතිවෙන චිත්ත සමාධිය. ඒ කියන්නේ ඒවා නිසාවෙන්ම කුසල සමාධීන් ඇතිවෙන්න ප්‍රධාන වෙන සැකසීම් තමන්ගේ හිත තුළ සනිටුහන් කර ගනිමින් වාසය කිරීම කියන එකයි. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියලා කිව්වහම තේරුම් ගන්න ඕනේ මේ ඉද්ධිපාද ධර්මය. කියන්නේ හැම වෙලේම කැමැත්ත ඇති වෙන ආකාරයේ සිතුවිලි සැකසීම නිවන් දකින්න කැමැත්ත ඇති වෙන ආකාරයේ සැකසීම තමන්ගේ සිත තුළ නිබඳව ජනිත කර ගනිමින් වාසය කිරීම. ඒ වගේම වීරය ඇති වෙන ආකාරයේ වීරය නිසාවෙන් වීරය හේතුවෙන් කුසල සමාධියක් ඇති වෙන ආකාරයේ සැකසීම් වලින් මූලික වෙච්ච සමන්නාගත වෙච්ච සැකසීම් තියාගෙනම තමන්ගේ සිත භාවිතා කරමින් කටයුතු කිරීම. ඒ වගේම තමයි සමාධිගත සිත. නැත්තම් අදිස්ථාණයෙන් හෙදි හිතක් තියෙන ඒ එවැනි ප්‍රබල සිතක් ඇති වෙන ආකාරයේ සැකසීම් වලින් සමන්නාගත කටයුතු කිරීම සහ නිබඳව ඥාණයෙන් විමසනයි. හැම වෙලේම පියුණු නුවණකින් විමසන පින්නත්. පියුණු නුවණකින් කුසල අකුසල විමසමින් සමාධිය සඳහාම හේතු වෙන සැකසීමක් Tamange හිත තුළ ජනිත කර වෙන ආකාරයක ඉර්ධිපාදයක් Taman තුල තියෙන්න ඕනේ. අන්න ඒ ආකාරයට මේ ඉර්ධිපාද හතරම හේතු වෙන හැම පැත්තකින්ම ආරක්ෂාවක් සැලසනවා. මොකද හිතේ සැකසීම හැම වෙලෙම ඉර්ධිපාද අනුව සමාධිය සඳහාමයි. ආන් ඒ වගේ චිත්ත සමාධිය, කුසල සමාධියක් ඇති වෙන සම්මා සමාධියක් ඇති වෙන ආකාරයක වැඩපිළිවෙලක් තමයි ඉද්ධිපාදවල තියෙන්නේ. ඉතින් මෙවැනි වැඩපිළිවෙලකට බාධා කරන එක පළවෙනි කාරණාව තමයි මේ කලින් සඳහන් කරපු කුසීතකම කියන එක. කුසීතකම ඇති වුණොත් යම් කෙනෙක්ගේ එතනත්තර බොහෝ නිදා ගන්න ඕනේ. එතනත්තර බොහෝ වැඩ කල් දානවා. එතනත්තර හැම වෙලේම බෑ කියන අදහසින්මයි ජීවත් වෙන්නේ. යමක් කරන්න ගත්තොත් තමන්ගේ තියෙන බැරිකම් තමයි ඔක්කොම ඉස්මතු වෙලා එන්නේ. තියෙන පුංචි පුළුවන්කමකින්වත් කටයුතු කරන්නේ නැහැ. හැම වෙලෙම අනිත් අය සමගත් වීර්යයෙන් කටයුතු කරන අයත් එක්ක සම්බන්ධ වෙන්න පවා කැමැත්තක් නැහැ. ඒ අයගේ දොස් දකින්නවා. කරන හොඳවල දොස් දකින්නවා. මේක කරන්න බෑ කියලා සඳහන් කරනවා. අන්න ඒවට කියනවා කුසීතකම් කියලා. කුසීත තැනැත්තා හැම වෙලෙම කොහේ හරි තැනකට වෙලා වැඩි වෙලාවක් ඉඳයි අදහස. ඒ තැනත්තා ඉඳගත් තැන වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්නවා. කතා කරන්න පටන් ගත්තොත් තාත් එක්ක හරි වැඩි වෙලාවක් කතා කරනවා. කතා කරන දේෙන් ගැලවෙන්නේ නැහැ. අනිත් අයත් බොහෝම කතාවට අල්ල ගන්නවා. ඒ වගේම තමයි යම්කිසි වැඩ කටයුත්තක් කරන් පටන් ගත්තාම ඒකෙම ඇලි ගලි ඉන්නවා යම්කිසි නිෂ්ප්‍රයෝජන වැඩ කටයුත්තක් කරන්න ගත්තාම ප්‍රයෝජනවත් දෙයක කතා කරනකොට ඒ පිළිබඳ තියෙන්නේ නොයෙකුත් බාධාවන් මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා ඒවා නොකරම ඉන්නවා හැම වෙලෙම අනිත්‍යයව පවා වීර්ය නැති අය බවට පත් කරන්න හේතු වෙනවා ඒකින්ද මේ කුසීතකම කියන එක නිවන් දකින තියෙන ඡන්දය පැහැර ගන්නවා පින්වත්නි ඒකේන තමන් ළඟ යම් කුසීතකමක් තියෙනවා නම් ඒ කුසීතකම නැති වෙන ආකාරයට කටයුතු කරලා ඡන්ද ඉද්ධිපාදාදී ඉද්ධිපාද ධර්මය වර්ධනය කරගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි මේ ඉද්ධිපාද ධර්මය යම් කෙනෙක් වඩනවා නම් ඒ පිළිබඳ විමසිය යුතු දෙවෙනි කාරණාව තමයි නැත අතිපග්ගහිතව භවිෂ්‍යති කියන කාරණාව. ඒ කියන්නේ ඊටා දැඩි කොටගත් ඡන්දය හෝ වීරය හෝ විමර්ශාව හෝ චිත්තය. ඒ කියලා කියන්නේ ඊටා දැඩි කොටගත් අපි මේ අවස්ථාවේදී ඡන්දය ගැන කතා කරනවා නම් යම් කිසි කෙනෙක් ඉතා දැඩි කොට ඡන්දයක් ඇති කරගත්තොත් මම මේ අදම නිවන් දකින්න ඕන. මම නැත්තම් ලබන සතිය වෙනකොට නිවන් දකින්න ඕන. නැත්තම් මෙනෙහි කරලා මෙනෙහි කරලා පින්වත් මේ ඉතාම දැඩි කැමැත්තක් ඇති කරගන්නවා. ඒක සමතුලිත කරගන්නේ නැතුව. දැඩි කැමැත්තක් ඇති කරගත්තාම ඒ තනත්තා පිළිබඳ සඳහන් වෙනවා මේ අතිපග්ගහිත ඡන්දය තියෙන තනත්තා ගැන මේ දැඩි කැමැත්ත හින්දා මොකද වෙන්නේ? යෝයි භික්කවේ ඡන්தோ උද්දච්ච සහගතව උද්දච්ච සංපයුක්තව කියලා. ඒ කියන්නේ මේ හිතේ උද්දච්ච ස්වභාවයක් ඇති වෙනවා. එන්න එහෙම දැඩි කැමැත්තත් එක්ක යම් කෙනෙක්ගේ නොසන්සුන්කමක් ඇති වෙනවා හිතේ ආවිසාරණ සංසුන්කමක්. ඒ මොකද මේ තියෙන දැන් මට මේක කරගන්න බැරි වෙයිදෝ බැරි වෙයිදෝ කියලා ඕනෑම දෙයක් කෙරෙහි පින්වත්නි චිත්ත සමාධිය වර්ධනය කරගන්න නම් ඒ තැනත්තා තුළ දැඩි කැමැත්තක් ඇති වෙනවා. සාමාන්‍ය ජීවිතය ගැන පවා හිතලා බලන්න දැඩි ඡන්දයක් සමතුලිත කරගත්තේ නැති දැඩි කැමැත්තක් යම් කිසි දෙයකට අපි ඇති කරගත්තොත් එහෙනම් හිත නොසන්සුන් වෙනවා මේක කරගන්න බැරි වෙයිද කියලා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී සඳහන් කරලා තියෙනවා මේ කාරණාවත් ඡන්ද යද්දිපාදයට බාධා වෙනවා. ඒ කියන්නේ එතකොට වෙන්නේ මොකක්ද? අධික වූ ඡන්දයෙන් හින්දා හිත නොසන්සුන් වෙනවා. ඒක සමාධියට බාධා වෙනවා. අන්න ඒ සමාධියට බාධා වුණා නම් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියන තැනට මෙන්න මේ ඡන්ද සමාධියට බාධා වෙනවා. අපිට මේ නිවන් දකින්න තියෙන කැමැත්ත වර්ධනය වුණාම ඒ කැමැත්තෙන් තියෙන ප්‍රයෝජනය තමයි සමාධිය වර්ධනය වෙන එක. එතකොට මේ කැමැත්තම හේතුවෙන් සමාධිය කැඩෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ සමාධියට බාධා වෙනවා නම් උද්දච්චය ඇති වෙනවා නම් හිත නොසන්සුන් වෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒකින්ද ඊට බුද්ධිමත්ව තමන්ගේ වේගය පාලනය කරගන්න ඕනේ. ඒ කියන්නේ සමතුලිත කරගන්න පුළුවන් ඥානයක් Tamanට තියෙන්න ඕනේ. ඔය සමහර වෙලාවට සමාධිය උනත් ඉතාලත් තදින් වර්ධනය වුණොත් තීන මිද්ද බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. වීර්ය වර්ධනය වෙනකොට නොසන්සුන්කම් ඇති වෙනවා. ඒකින්ද මේවා සමතුලිත කරගෙන කටයුතු කරන්න යෝගිතමේ බොහෝම දක්ෂ වෙන්න ඕනේ. ඊළඟ කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ නැත අජත්තං සංකිට්තෝ භවිස්සති කියලා. නැත අජත්තං සංකිට්තෝ භවිස්සති. ඒ කියලා කියන්නේ පින්වත්නි ඇතුලෙන් හැකිලුණ ඡන්දය. මේ ඇතිවෙච්ච ඡන්දය තියෙන ඒක නිසා හැකිලිච්ච ස්වභාවයක්. ඒකට කියනවා මේ හිතේම චිත්ත චෛතසිකයන් තුළ තියෙන හැකිලුණු ස්වභාවය. තීන මිද්ද කියලා කියන්නේ ඒකයි. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන කාරණාවලට ප්‍රතිවිරුද්ධ කාරණා මේ. ඒ කියන්නේ හැම වෙලෙම හිතේ තියෙන ස්වභාවය. කලින් තිබ්බේ කුසීතකමට හේතු වෙන්නේ මෙන්න මේ තීන මිද්දේ කියන එකයි. තමන්ගේ චිත්ත අභ්‍යන්තරය හැම වෙලෙම ප්‍රසාදජනක නැහැ. ඒ කියලා කියන්නේ යමක් කර්මන්නේ නැහැ. හැම වෙලේම ඒක තුලින්ම දැන් පින්නත් හැමෝටම තේරුම් ගන්න පුළුවන් හොඳට කල්පනා කරලා බැලුවොත් හිතේ ඇතිවන ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ අතපය ක්‍රියාත්මක වෙන්නේ මේ සියලු කාරණා ඉෂ්ට සිද්ධ වෙන්නේ හිතේ චිත්ත සහ චෛතසිකයන්ගේ තියෙන ක්‍රියාකාරීත්වයන් අනුව එතකොට හිතේ හැම වෙලේම තියෙන ආපස්සට අදින ගතියක් නම් හිතේ හැම වෙලේම තියෙන හැකිලිච්ච ගතියක් නම් ප්‍රබෝධමත් නැහැ ඒ හිත පිබිදිච්ච ස්වභාවයක් නැත්තම් අන්නේ තැනත්තන්ට හරියට නිකන් මැටි ගුලියක් පොළොවට දැම්මා වගේ තිබ්බ තැන තියෙන ස්වභාවය. චිත්ත අභ්‍යන්තර ස්වභාවය. එතකොට ඒ තැනත්තාට භාවනාවක් වැඩෙන්නේ නැහැ. මේ එන්නේ වගේ හැකිලිච්ච ඡන්දයක් Taman තුල තියෙනවා. මේ තියෙන ඡන්දය හකුලවනවා. අතුල් පැත්තට හැකිලෙන ඡන්දයක්. අන්න ඒකට ඒක සඳහන් කරේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නැත අජත්තං සංකිට්ඨෝ භවිස්සති කියලා. ඉතින් එහෙමනම් මේ මේ වඩන අවස්ථාවේදී තමන්ගේ අභ්‍යන්තර තියෙන තීන මිද්දේ දුරු කරගන්න ඕන. ඒ සඳහා තීන මිද්දේ දුරු කරගන්න ඕන ආකාරයේ මෙනෙහි කිරීම කරන්න ඕන පින්නන්ද. අන්න ඒ විදිහට කටයුතු කරලා තමන්ගේ හිත ප්‍රබෝධමත් හිතක් බවට පත් කරගන්න ඕන. එහෙම හිතක් බවට පත් කරගන්න නිබඳව ඇති වෙන වීර්යය හේතු වෙනවා නිබඳව ඇති වෙන සතිය හේතු වෙනවා ඒ වගේම තමන්ගේ සීලාදී ගුණධර්ම හේතු වෙනවා තමන් කරපු ත්‍යාගවන්ත දේවල් කරපු ඒ කියන්නේ ත්‍යාගානුස්සති වගේ දේවල් හේතු වෙනවා සිය ධර්මත්වයේ හේතු වෙනවා සද්ධා සම්පන්න ගුණේ හේතු වෙනවා මේ වගේ බොහෝ බොහෝ දේවල් තියෙන ඒ සියලු කාරණා සලකලා බලන්න ඕනේ විමසලා බලන්න ඕනේ ඒ එහෙම විමසලා බලලා මොකද කරන්න ඕන තමන්ගේ හිතේ තියෙන තීන මිද්ද ස්වභාවය අයින් කරගෙන චිත්ත පස්සද්ධිය කාය පස්සද්ධිය කියන தත්යකට මේ ඒ කියන්නේ චිත්ත চৈতසිකයන්ගේ පස්සද්ධිය ඇති වෙන ආකාරයට ප්‍රබෝධමත් ස්වභාවය එහෙම නැත්නම් ක්‍රියාත්මක කළ හැකි ස්වභාවය අන්න ඒ වගේ තමන්ගේ ජීවිතය හරියට නිකම් පුංචි ළමයෙක් වගේ පිටිච්ච මලක් වගේ පුංචි ළමයෙක් කම්මැලි නැහැ පින්නත් මේ පුංචි දරුවෝ හැම වෙලෙම දඟලනවා ඒ වගේම තමයි පිපිච්ච මලක් හරිය ප්‍රසන්නයි, හරි ප්‍රබෝධමත්. අන්න ඒ වගේ පිපිච්ච ස්වરૂපය හැම වෙලෙම යමක් කර හැකි ස්වરૂපය ආපස්සට අදින්නේ නැති ස්වභාවය. හිත ඇතුළෙන්ම නැගෙන ප්‍රසාද ජනක ස්වභාවය භාවනාවට ලොකු හේතුවක් වෙනවා. මේකට චිත්ත සමාධියක් ඇති වෙන්න මෙන්න මේ ප්‍රීතිය, පස්සද්ධිය කියන කාරණා ඉතා ප්‍රබලව බලපානවා. ඉතින් යම් කිසි කෙනෙක් තුල තියෙන ඡන්දය ඒ වගේ ඇතුළට හැකි ප්‍රතින මිද්දේ නිසා යට කරගන්න පුළුවන් තත්වයක ඡන්දයක් නම් එතන සතර විපාක ධර්ම වැඩෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශනා කියන විපාක ධර්මයන් හතරෙදි මෙහෙමයි. තීන මිද්දේ හින්දා මේ හැම එකටම බාධා වුණොත් ඉදිරිපාද ධර්මයන් වැඩෙන්නේ නැහැ. ඉදිරිපාද ධර්මයන් වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අකුසල ධර්මයන් හිත තුළ සනිටුහන් වෙලා නැවත නැවත හටගෙන නැවත නැවත අකුසල ධර්මයන් හට ගැනීම හේතු වෙන ඒවා ප්‍රබල වෙලා ආයතරයක් මේ උතුම් මාර්ගයෙන් ඉවතට වීසි වෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතයේදී කරගත කරගත යුතු දේ කරගන්න බැරුව ලත වෙවි ලත වෙවි ඉඳ සිද්ධ වෙන්න පුළුවන්. කාරණා හතරක් තමයි මේ ඉද්ධපාද ධර්මයන් වැඩිීමේදී සැලකීමක් සැලකිලිමත් විය යුතු කාරණා හතරක් පිළිබඳවයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකේ හතරවෙනි කාරණාව විදිහට සඳහන් කරේ නච බහිද්දා වික්කිට්ඨෝ බහිස්සති කියලා තමයි හතරවෙනි කාරණාව විදිහට සඳහන් කරේ. මේ තමයි අපිට බොහෝම වැඩියෙන්ම ගැටලු ඇති වෙන කාරණාව පින්වත්නි. ඒ මොකද්ද මේ පිටතට විසිරුණු කැමැත්ත. ඒ හිතේ එකපාරටම ඇති වෙන කැමැත්ත. දැන් බලන්න මේ කාරණා හතරදිම තේරුම් ගන්න පුළුවන්. එකපාරටම අපිට නිවන් දකින්න ඕන කියලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන අවස්ථාවලදී ඒවා විඳිනකොට මරණ අත්දකින්නකොට ලෙඩ අත්දකින්නකොට ගියා ඒ වගේම ක්‍රියාංගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනකොට ජීවිතයේ තියෙන අනර්ථකාරී බව තේරෙනකොට අනිත්‍ය මතක් වෙනකොට අනාත්ම මතක් වෙනකොට මේ වගේ දේවල් වෙද්දී ඇති වෙන විශාල ඡන්දය අර කුසීතකම හින්දා හැංගිලා යනවා. ඒ වගේම ඒක දැඩි ඡන්දයක් බවට පත් වෙච්ච හින්දා හිත නොසන්සුන් වෙලා ඒක විනාශ වෙලා යනවා. ඊළඟට ඇතුලෙන් එන තීන මිද්දේ හින්දා මේ ඡන්දය විනාශ වෙලා යනවා. ඊළඟට ප්‍රධානම කාරණා තමයි පිටතට මේ ඡන්දය විසිරෙනවා. පිටතට මේ ඡන්දය විසිරෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝද භික්කවේ බහිද්ධා වික්කිට්ඨෝ ඡන්தோ යෝහි භික්කවේ ඡන්தோ බහිද්ධා පංචකාම ගුණේ පංචකාම ගුණය ආරබ්බ අනුවික්කිතෝ කියන විදිහට සඳහන් වෙනවා මේ ඡන්දයට මොකද වෙන්නේ පිටතට විසිරෙනවා කියලා කියන්නේ පංචකාම ගුණේ කියන සඳහන් වෙන්නේ බහිද්දා පංචකාම ගුණේ පංචකාම ගුණයන් හින්දා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියන දේවල් හේතුවෙන් අර නිවන් දකින්ද ඇතිවෙච්ච ඡන්දය පින්නත් විසිරලා යනවා. පිටතට විසිරලා යනවා. මෙන්න මේ විදිහට විසිරලා යනකොට අර ඡන්දය නැති වෙලා යනවා. හොඳට ඉතා සාධාරණව තමන්ගේ පැත්ත ඉතා සත්‍යවාදීව විමසලා බලන්න මේ වෙලාවේ මගේ හිතේ නිවන් දකින්න මට ඡන්දය ඇති වෙලා තියෙනව නෑ තරම් දරුවෝ මතක් වෙනකොට, ගෙවල් දොරවල් මතක් වෙනකොට, බාහිර ලෝකයේ සිද්ධ වෙච්ච සිදුවීම් මතක් වෙනකොට, අනිත් අයගේ හැසිරීම් මතක් වෙනකොට නැත්තම් නොයෙකුත් රූප මතක් වෙනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කියලා කියන දේවල් තමන් ආදරය කරන අය මතක් වෙනකොට මේ වගේ මේ වගේ নানা ප්‍රකාර බාහිර දේවල් තමන්ගේ సంతානය තුළ නැගෙනකොට පින්වත්නි අර කැමැත්ත දිය වෙලා ගියා නේද යමින් තියනවා නේද අනාගතයේදීත් මේක වෙනවා නේද අන්න ඒ වගේ සිද්ධ වෙන හිතක කිසි වෙලාවක ඉද්ධිපාද ධර්මයන් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් එහෙමනම් විමසලා බලන්න ඕනේ මේ වෙලාවෙම මම කොතනද ඉන්නේ? මොකද මේ ජීවිතේ වෙන කරන්න දෙයක් නැහැ පින්වත්නි මේ ජීවිතය ගලව ගන්න උවමනාව තිබ්බට ගලව ගන්න බැරුවයි ඉන්නේ. හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. හැමෝටම අවශ්‍යතාවය තියෙනවා. මොකද මේ දුක්ඛ සත්‍යයේ තියෙන කාරණා කාරණා ගැන විමසලා බලපුවාම ඒවා අත් නොවිඳින කෙනෙක් මේ ලෝකේ නැහැ. මේවා ජීවත් වෙන හැම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන දේවල් අත් විඳින්න ඉන්නේ. ඒ දුක් දැනෙමින් ඉන්නේ. බොහෝ දෙනාට මේකෙන් ගැලවෙන්න උවමනාවක් තියෙනවා. ගැලවෙන්න උවමනාව තියෙන්නේ ඒවා අත් විඳිනකොට තමයි ඒ උවමනාව බොහොම වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඡන්දයක් ඇති වෙනවා. ඇත්ත තමයි මම මේක කරන්න ඕනේ කියලා. නමුත් එහෙම ඡන්දයක් ඇති වුණාට මොකද වෙන්නේ? මෙන්න මේ කියපු කාරණා හතරින්ද පිටතට විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය ගැන හිතලා බලුවොත් පිටත තියෙන කාරණා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියලා තියෙන දේවල් අතීතයේ විඳ දේවල් නැවත නැවත මතක් වෙනකොට, ඒ වගේම ඒ දේවල් දකිනකොට, අහනකොට, විඳිනකොට අර නිවන් දකින්න තියෙන කැමැත්ත අමතක වෙලා හරියට කොසල් රජුන්ට වගේ බොහෝ කාලයකට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ වැහ දකින්න පැමිණෙන්නේ. ඒක අවස්ථාවක සඳහන් කරා මේ පංචකාම ගුණයේ විසිරෙනකොට හිත මාව අමතක වෙනව නේද කියලා බුදුරජාණන් වහන්සේ. ඉතින් අන්න ඒ වගේ බොහෝ අයට සිද්ධ වෙන්නේ මේ පංචකාම ගුණයන් හින්දා නිවන් දකින්න ඇති කැමැත්ත නැති වෙලා යනවා. ඉතින් ඒ සඳහා කළ යුතු දේ හරියටම කරන්න ඕනේ. ඉතින් මේ මේ මේ පිළිබඳ සැලකන්න ඕනේ මේ කාරණා හතර අපි දැනගත්තාම පින්වත්නි සරෙන් සරේ සරෙන් සරේ මේවා මතක තියාගෙන ඒ මතක තියාගත්ත කාරණා නිබඳව නිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕනේ මගේ ළඟ මේ දුර්වලතාවය තියෙනව නේද? ඒකින්ද මට මේ ඉර්ධිපාද ධර්මයන් වැඩෙන්නේ නැහැ නේද කියලා හොඳට විමසලා බලන්න ඕනේ. අන්න එහෙම විමසලා බැලුවේ නැත්නම් තමන් තුළ තියෙන දුර්වලතාවය තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරගන්න බැරුව යනවා. මේ විදිහට ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරගන්න බැරි වුණොත් තමයි අපිට විශාල ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඒ මොකක්ද? තමන්ගේ ජීවිතයේ අනර්ථකාරීව තමන්ගේ ජීවිතය ගත කරලා අනර්ථකාරීව මියදලා සංසාර ජීවිතය සූපත් කරගන්න බැරුව බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු ප්‍රයෝජනය ලබා ගන්න බැරුව මියදන්න සිද්ධ වෙනවා. ආය කොයි කවර කාලයක මනුස්ස ජීවිතයක් ලැබෙයිද? ආය කොයි කවර කාලයක බුද්ධ ශාසනයක් ලැබෙයිද කියලා කියන්න බෑ. එපමණක් නෙවෙයි. ඉද්ධිපාල ධර්මයන් වර්ධනය නොකර ගැනීමෙන් අකුසල හැඟීම් තමන්ගේ හිත තුළ වර්ධනය වෙලා කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියලා කියන අපි තුලින් සිද්ධ වෙන දේවල් ඒවා විපරීත තත්ත්වයටපත් වෙන්න පුළුවන්, විෂම තත්ත්වයටපත් වෙන්න පුළුවන්. කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිතයන් සිද්ධ වෙන්න පුළුවන් අපාගාමී ගමනක ආරම්භයක් මේ මොහොතේ පටන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman තුළ බොහෝ කර්මයන් රැස්ෙන පාප කර්මයන් රැස් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට සඳහන් වෙන්නේ අපි මාතෘකා කරගත්ත ගාථාවට අනුව මේ දේවල් සිද්ධ වෙනවා. Tamanගේ භාවනාව එහෙම නැත්නම් මේ irdipaada ධර්මයන් තුලින් Taman ඇති කරගත්ත චිත්ත සමාධිය නැත්නම් හැඟීම කොයි විදිහට කොයි විදිහට තියනවද කියලා විමසලා බලන්න කියලා මේ සූත්‍ර ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා යථාපූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ යථා අදෝ තථා උද්දං යථා උද්දං තථා අදෝ යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා කියලා සඳහන් කරා මේ මොකටද මේ ආකාරයට මේ ටික මේ සඳහන් කරේ ඉතිවිවට එන චේතසා යනාදි වශයෙන් සඳහන් කරන අපරි අපරියෝනද්දේන සබ්බාසං චිත්තං භාවේති කියලා සඳහන් කරලා තියෙන ආකාරයට මේ සඳහන් කරලා තියෙන නිවන් දකින්න ඕන නම් තමන්ගේ සිත නිවැරදි ආකාරයට සකස් කරගන්න ඕන නම් නියමාකාරයට භාවිතා කරන කෙනා යථා පූර්වේ තථා පච්චා යථා පච්චා තථා පූර්වේ මෙන්න මේකට කියනවා පච්චා පූර්වේ සංඥාව කියලා පින්වත්නි. ඒකෙන් පච්චා පූර්වේ සංඥාව ඇති කරගන්න ඕනේ. පච්චා පූර්වේ සංඥාව කියලා කියන්නේ පෙර යම්සේ නම් පස්සෙත් එහෙමම වෙන්න ඕනේ තමන් තුළ ඇති කරගත්ත සංඥාව. එහෙනම් පසුව ඇති වෙන යම් සංඥාවක් තියනවාද? අන්න ඒ සංඥාව පෙරත් ඒ විදිහටම තිබ්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇති කරගන්න නිවන් දකින්න ඕනෑ කියලා කියන මේ ඡන්දය පෙර සහ පසු, ඒ වගේම ඉද්ධිපාදයන් පෙර සහ පසු එකම වගේ තියෙන්න ඕනේ. මේ හැඟීම් එකම වගේ තියෙන්න ඕනේ. ඉද්ධිපාද ධර්මයන් වර්ධනය වෙන හිතක ඇති වෙන කුසල සමාධිය. මේ කුසල සමාධිය හැම වෙලෙම එකම ගානට පවත් ගන්න ඕනේ. පෙර වගේම දැනුත් තියෙන්න ඕනේ. ඒක වර්ධනයක් මිසක් අඩුවක් වෙන්නේ අඩුවක් වෙනවද කියලා තමයි මේ විස්තර බලන්නේ. පෙර තිබුණ ආකාරයට අපි යම් ආකාරයක දැන් කලින් සඳහන් කරා අර දුක්ඛ සත්‍යයේ යම් කිසි ආකාරයක පීඩාවක් දුකට අනුව අපිට සිද්ධ වුණා නම් අන්නේ සිද්ධ වෙච්ච පීඩාව ඇති වෙච්ච ලොකු කැමැත්තක් ඇති වෙනවා. අන්න පෙර ඇති වෙච්ච සංඥාව. ඒ සංඥාව පස්සේ නැත්තම් පින්නත් නේ Taman තුල ඉද්ධපාද ධර්මයන් නිමාකාරය වෙන්න නැහැ. එක්ක අර කාරණා හතරේ එකකින් හරි මේ Taman ඇති කරගත් ඉද්ධිපාද ධර්ම දැන් ඡන්ද ඉද්ධිපාදය ඇති වුණා නම් ඒක අඩු වෙන්න අර කලින් සඳහන් කරපු කාරණා හතරෙන් නැත්නම් අතිලීනෝ භවිෂ්‍යති නැත්නම් අතිපග්ගහිතෝ භවිෂ්‍යති ඔය වගේ තිබුණ ඒ කාරණා හේතුවෙන් මෙන්න මේ Taman තුල ඇතිවෙච්ච නිවැරදි සංඥාව නිවැරදි අදහස නැත්නම් ඡන්දය මේ හැම එකක්ම Taman තුල ඇතිවෙච්ච සමාධිය කුසල සමාධිය අඩු වෙලා ගිහිල්ලා එහෙමනම් ඒ යම් වෙලාවක ඇතිවෙච්ච සමාධිය වර්ධනය වීමක් මිසක් පෙරතිබ්බ සමාධිය තියනවාද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ පච්චාපූර්වේ සංඥාව කියලා කිව්වේ ඒකයි. මෙන්න මේ පච්චාපූර්වේ සංඥාව ඇති කරගන්න ආකාරයත් මේ සූත්‍ර ධර්මයේ මනමින් සඳහන් කරලා තියෙනවා පින්නත් නේ. ඉද වික්කවේ වික්කු පච්චාපූර්වේ සංඥා සුග්ගහිතා හෝති. සුමනසිකතා හෝති. සුපචාරිතා හෝති. සුප්පටි විද්‍යා පඤ්ඤාය කියලා සඳහන් කරලා තියෙනවා මේ සූත්‍ර ධර්මයේ. බලන්න මනවින් මේ කමටහන ගන්න ඕනේ. ඒ කියන්නේ Taman තුලට මේ ඇති වෙන කුසල අදහස සුද්ධිතා කියලා කිව්වේ දැන් කුසල හැඟීමක් ඇති කරගන්න තියෙන කමටහනක් අපිට දැන් යම්කිසි ඡන්දයක් ඉඳලා ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. එහෙමනම් ඒ ගන්න කමටහන අපි හිතමු අසුභ කමටහනක් කියලා. අසුභ කමටහන නම් ඒ මොකද දැන් නිවන් දකින්න කැමැත්තක් ඇති වෙච්ච කෙනා මේ රාග ආදී කෙලෙස් ධර්මයන් දුරු කරගන්න ඕනේ කියලා. ඔන්න දැන් අසුභ කමටහනක් ගත්තා. අසුභ කමටහන ගන්නකොට ඒක මනවින් ගත්තේ නැත්නම් අන්න ඒ තනත්තා තුළ මේ පච්චාපූර්වේ සංඥාව ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් අපි ඉස්සෙල්ලාම තමන් නිවන් දකින්න අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්නකොට ඒක මනවින් ගන්න ඕනේ. ඒ කියලා කියන්නේ හරියටම දැනගන්න ඕනේ. හරියට දැනගෙන භාගිත කරන්නේ නැතුව මොකටද මේක කරන්නේ කියලා හරියටම දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒක මොනවට මෙනෙහි කරන්න ඕනේ. සුමනසිකතා හෝති කියලා සඳහන් කරේ ඒකයි. බොහෝ අය ඉන්නවා ඒක මෙනෙහි කිරීමේදී වචන විතරක් කියව කියව කියව කියව ඉන්න අවස්ථාවල් ඕනෑ තරම් තියෙනවා භාවනාවල් වල. ඉතින් මේ විදිහට මොනවට මෙනෙහි කරනවා කියලා කියන්නේ පින්නත් අපි මේ ඇතිවෙච්ච සංඥාව නානාප හැම අංශුව අංශුවම අරගෙන පුංචි පුංචි තැම්පවා විශේෂයෙන් යම් කිසි කෙනෙක් අසුබ කමඨහන වුණත් ගත්තොත් එහෙම වෙන යමක් හෝ එහෙම නැත්නම් මරණය කියනක මරණානුස්සතියක් ගත්තොත් ඒ මරණානුස්සතියේ හැම අස්සක් මුල්ලක් නෑරම හොඳට මෙනෙහි කරන්න ඕනේ මරණය පිළිබඳ. තමන්ගේ මරණය සහ අනුන්ගේ මරණය. ඒ වගේම තමයි බුද්ධානුස්සතියක් උනත් එහෙමයි. මේ නිවන් දකින්න අවශ්‍ය කරන කමඨහන් වලින් තමන්ගේ තුළ ජනිත කරගන්න කුසලසිත වර්ධනය කරනකොට ඒ මෙනෙහි කිරීම ඉතා ප්‍රබලව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන උතුම් ධර්මය ගැන උතුම් සංඝරත්නය ගැන ඒ වගේම තමයි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ත්‍යාගානුස්සති වගේ තියෙන මේ හැම දෙයක්ම අරගත්තම ඒ මෙනෙහි කිරීම ප්‍රබල වෙන්න ඕනේ. හොඳ දෙනා බොහෝ දෙනා බොහෝ පින්වත් අය කරන්නේ මොකක්ද? තමන්ගේ මෙනෙහි කිරීම වල අඩුපාඩු තියාගන්නවා. ඒවා පිළිබඳ ඒ තරම් සැලකිල්ලක් නැහැ. යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්නේ නැහැ. මෙන්න මේ මෙනෙහි කිරීම අඩුහින්දා පෙරතිබ්බ සංඥාව පස්සේ තියෙන්නේ නැහැ පින්වත්නි. පෙරතිබ්බ සංඥාව පසුව තියෙන්නේ නැත්තම් අන්න අපි තුල ඉද්ධිපාද ධර්මයන් වල අඩුපාඩු තියෙනවා. ඒ මෙනෙහි කිරීම ප්‍රබලව තියෙනවා නම් කුසීතකම හින්දා එහෙම නැත්නම් උද්දච්චය හින්දා එහෙම නැත්නම් කලින් සඳහන් කරපු තමන්ගේ තුල ඇති වෙන තීන මිද්ද ස්වභාවය ඒ වගේම බාහිර පරිසරයට විසිරීලා ගිහිල්ලා ඉද්ධිපාද ධර්මයන් විනාශ වෙලා යන ස්වභාවය නැහැ හරියට මේ කමටහන මෙනෙහි කරනවා නම් හරියට ගත්තනම් හරියට ගත්ත එක හරියට මෙනෙහි කරා නම් ඒ වගේම හරියට ධාරණය කරගත්තා නම් හරියට දරුවා නම් මේක දරනවා කියලා කියන්නේ පින්නන්නේ අන්න ඒ මෙනෙහි කිරීම කරලා මේ ඇති කරගත්ත කමඨහන පිටවා ගන්න ඕනේ. ඒ කියන්නේ අසුභ කමඨහන උදාහරණයක් විදිහට අසුභ කමඨහන ගත්තනම් තමන්ගේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් පිළිකුල් ස්වභාවයේ තියෙනවා කියන එක දැන් දරන්න ඕනේ. ඒ තැනත් අතුල දරනවා කියලා කියන්නේ ඒක ඒක පිටවා ගන්න ඕනේ නිබඳව නිබඳව රූපයක් දකින වාරයක් ගානේ තමන්ගේ රූපය පිළිබඳ අදහසක් ඇති වෙන වාරයක් ගානේ මේ පිළිකුල දැනෙන ස්වභාවයක හැඟීමක් හැඟීමක් දැනිත කරලා තියාගන්න මේ කුසල හැඟීම නැවත නැවත නැවත නැවත ඇති වෙන ආකාරයට සකස් කරගත්තේ නැත්නම් ගහාගත්තේ නැත්නම් අන්න ඒ තනත්තා තුළ අර පෙර තිබ්බ සංඥාව පස්සේ එන්නේ නැති තත්ත්වයක් ඇති වෙනවා එහෙමනම් ඒ තැනත්තා තුළ පච්චාපූර්ය සංඥාව ඇති වෙන්නේ නැහැ. අන්න බලන්න. එහෙනම් මේ තියෙන දේවල් පිළිබඳ අපි නිවැරදිව අවධානය යොමු කරලා බලනකොට තේරෙනවා නිවන් මාර්ගයේ අඛණ්ඩව ගමන් කරන්න බැරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අඛණ්ඩව වර්ධනය කරගන්න බැරි බාධාවන් හරියට කලින් සඳහන් කරා වගේ පිරිච්ච කලයේ එක තැනකින් හිලුණොත් පින්වත් ඒ කලින් වැඩක් නැහැ. වතුර රඳවා ගන්න කලයට පුළුවන් කමක් නැහැ. ආන් ඒ වගේ කිසිම පැත්තකින් බාධාවක් වෙන්න දෙන්නේ නැතුව මේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් ඔය කියපු කාරණා අනුව සකස් කරගත්තේ නැත්නම් මේ මාර්ගයෙන් ඉවතට විසිරෙන්නේ මහා වේගයෙන්. එතකොට තමයි සතර ජීවිතේ බොහෝ දුර ඇවිදින්න වෙන්නේ. එහෙනම් බොහොම බොහොම වමනාවකින් බොහොම කැමැත්තකින් බොහොම විශාල අදහසක් තමන්ගේ හිත තුළ ජනිත කරගෙන මේ කටයුතු සම්පාදනය කරගත යුතු වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පච්චාපූර්වේ සංඥාව ඇති කර ගැනීම සඳහා ඒක වෙනස් වෙන්න දෙන්නේ නැතුව ලබා ගැනීම සඳහා සුප්පටි විද්‍යා පඤ්ඤාය කියලා. ඒ කියලා කියන්නේ මේ තමන්ගේ තියෙන දෘෂ්ටිය දුරු කරගන්න ඕනේ. වැරදි දෘෂ්ටි දුරු කරගෙන නිවැරදි ප්‍රඥාව මූලික කරගෙන වැරදි දෘෂ්ටිය දුරු වෙන තුරු මේ විදර්ශනාවල් වර්ධනය කරගන්න ඕනේ. වැරදි දෘෂ්ටිය දුරු වුණොත් නම් පින්වත්නි යම් කෙනෙක් තුළ කිසිම විදිහකින් පෙර කිසිම විදිහකින් Taman තුළ අද ඇති වෙච්ච සංඥාව ආය වෙනස් වෙන්නෙම නැහැ. ප්‍රඥාවෙන් ඒක දැක්කනම් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්න හේතු වෙන්නේ නැහැ. එතන තමයි අවසාන අවස්ථාව. ඉතින් බලන්න ඕනේ හොඳට කල්පනා කරලා මේ தත්ත්වයටපත් වෙනකන් අපි මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන් යන්න ඕනේ. හැම වෙලෙම ධර්මයට අනුව හිත සකස් කරන පින්වත් අය හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ මගේ තුල මේ ආකාරයට මම කටයුතු කරනවාද මේ බාධා වෙන කාරණා ඉවත් කරගත්තද? ඒ කියන්නේ එහෙමනම් මනවින් කමටහන ගන්න ඕනේ. ඒ වගේම මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ. සුග්‍රහිතා හෝති සුමානසි කතා හෝති සුපචාරිතා හෝති සුප්පටි විද්‍යා පඤ්ඤාය කියලා සඳහන් කරලා තියෙන ආකාරයට මේ මෙන්න මේ ආකාරයට වෙනස් කර නොගනිමින් ඒවංකෝ වික්‍රේ වික්කු පච්චාපූරේ සංඤේ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ මේ සෝත ධර්මයේ ඉතා පැහැදිලිව සඳහන් කරා මෙන්න මේ විදිහට වාසය කරනවා කියලා. මේ හතර ආකාරයකින් වෙනස් වෙන්නේ නැතුව වාසය කරනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ යතා අදෝ තථා උද්දං යතා උද්දං තථා අදෝ කියලා. මෙන්න මේ ආකාරයට සඳහන් කරපු තැන සඳහන් වෙන්නේ කුමක්ද මේ සංඥාව කියලා. උද්දං පාදතලා අදෝ කේසමත්තකා සච්චපරියං සම්පූර්ණං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. තමන්ගේ මේ ශරීරයේ උඩ ඉඳන් පල්ලෙහා දක්වාම උද්දං පාදතලා යටපතුලෙන් උඩ කේසමත්තකයෙන් පහළ උද්දම් පාසල අදෝ කේසමත්තක තච පරියන්තම් පුරං නානා ප්‍රකාරස අසුචිනෝ පස්සෙක්කති ඒ කියන්නේ උඩ දිශාව උඩ ප්‍රදේශය බලනකොටත් තමන් ඇති කරගත්ත සංඥාව ඒ විදිහටම තියාගෙන යට ප්‍රදේශය පිළිබඳව තමන් ඇති කරගත්ත සංඥාව ඒ විදිහටම තියාගෙන වාසය කරනවා හැබැයි ඒක වෙනස් වෙන්න දෙන්නේ නැහැ කුසීතකමින් වෙනස් වෙන්න දෙන්නේ නැහැ කලින් සඳහන් කරා වගේ අධික ඡන්දයෙන් වෙනස් වෙන්න දෙන්නේ නැහැ ඒ වගේම ඇතුළට හැකිලිච්ච ආකාරයෙන් වෙනස් වෙන්න දෙන්නේ නැහැ එවගේම බාහිරට ඉතිරිලා වෙනස් වෙන්න දෙන්නේ නැතුව අර ඇති කරගත්ත උඩ යට දෙපැත්තෙම එකම ගානට ඇති කරගත්ත පිළිකුල් සාගත හැඟීම කේසා ලෝමා නකාදන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිච්ඡං වක්ඛං හදයන් යක්නං අනාදි වශයෙන් තියෙන හැම ඉන්ද්‍රියක්ම මෙනෙහි කරද්දී එකම ආකාරයට පිළිකුල් සාගත හැඟීම ඇති කරගෙන වාසය කරනවා කියලයි සඳහන් කරේ ඊළඟ කාරණා විදිහට සඳහන් කරේ පින්වත්නි යතා දිවා තථා රත්ත්‍ින් යතා රත්ත්‍ින් තථා දිවා කියන කාරණාව ඒ කියලා කියන්නේ දහවල් කාලයේහි යම්කිසි දෙයක් දැකලා නැත්නම් යම්කිසි දෙයක් කෙරෙහි යම් හැඟීමක් යම් කුසල හැඟීමක් ඇති කරගත්තාද ඒක රාත්‍රී කාලයේත් ඒ විදිහටම ඇති වෙන ආකාරයක් තියෙන්න ඕන යෝගියා තුල. කුසලය ඒ ආකාරයට වැඩි වීමක් මිසක් ඒක වෙනස් වීමක් වෙන්න බෑ. ඒ කියන්නේ වෙනස් වීමක් කියලා කිය අඩු වීමක් වෙන්න බෑ අකුසලයට ඉඩ දෙන්න බෑ. එහෙමනම් ඇති කරගත්ත කුසල හැඟීම දහවල් කාලයේ ඇති කරගන්න කුසල හැඟීම රාත්‍රී කාලයේත් ඒ විදිහටම තියෙන්න ඕනේ රාත්‍රී කාලයේ ඇති කරගන්න කුසල හැඟීම නැත්නම් භාවනාවකින් වර්ධනය කරගන්න හිත දිවා කාලෙත් තියෙන්න ඕනේ මේ බොහෝ විට පින්වත්නි අපිට යම් ඡන්දයක් එහෙම නැත්නම් වීරයක් එහෙම නැත්නම් ප්‍රබල හිතක් එහෙම නැත්නම් Taman තුල ඇතිවෙච්ච නුවණක් විදෙන් විදේ විදෙන් විදේ ඇතිලා දහවල් ඇති වෙන විදිහට නෙවෙයි හැන්දාවට තියෙන්නේ හැන්දාවෙනකොට අඩු වෙලා යනවා රාත්‍රියට ඇතිවෙන එවැනි කාරණා දහවල් වෙනකොට නැති වෙලා යනවා. ඉතින් ඒකද ඉන්නේ එහෙම නැතුව. ඇතිවෙච්ච ඡන්දය එක දිගට පවත්වා ගන්න ඕනේ. යම් යම් කොටස් වලින් යම් යම් සටහන් වලින් යම් යම් වැටහීම් වලින් දිවා කාලයේදී ඇතිවෙන යම් සංකාරයක් ප්‍රධාන සංකාරයක් තියනවාද අන්න ඒ සංකාරය දිගටම තියාගෙන භාවිතා කරන්න ඕනේ සෝතේහි ආකාරේහි සෝතේහි ලිංගේහි සෝතේහි නිමිත්තේහි කියලා සඳහන් කරගන්න එකයි ඇතිවෙච්ච ඇතිවෙච්ච උදෑසන ඇතිවෙච්ච ආකාරයටම ඒ කියන්නේ යම් යම් කොටස් ගැන ඇතිවෙච්ච හැඟීම් යම් යම් සටහන් ගැන යම් යම් ආකාරයක ගත නිමිති තියෙනවා අපි. ඒ නිමිත්ත ගත්තේ ඒක අසුබ නිමිත්ත නම් ගත්තේ. යම් යම් කොටස් භාවිතා කරලා යම් යම් සටහන් භාවිතා කරලා වැටහීමක් ඇති කරගන්නවා උදා කාලයේදී යෝගියා. ඒ ඇති කරගත්ත වැටහීම කුමක්ද යටි කරගත්ත වැටහීම දහවල් කාලේ යටි කරගත්තාද රාත්‍රී කාලය වෙනකොට රැක ගන්න ඕන කියන එකයි මේකේ තේරුම. එහෙමනම් ඒ ඒ වැටහීම හින්දා Taman තුල යම් කුසල සමාධියක් ඇති වුණාද? ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉදිපාදම් භාවේති කියලා සඳහන් කරන්නේ කලින්ම අන්න ඒ වගේ මෙතනක් තියෙන්නේ මේ වැටහීම් හින්දා එක එක කොටස් මෙනෙහි කළ දැන් අසුබ සංඥාවම ගත්තාම හේතාලෝමා නකාදන්තා තතෝ මන්තං නහාරු අට්ඨියට්ටි මිද්දන් කියන කොටස් මෙනෙහි කරනකොට යේහි ආකාරයෙන් කිව්වේ ඒකයි. යේහි ලිංගයේහි කියලා කිව්වේ ඒ කොටස් ගැන මතක් කරනවා. දත ගැන මතක් කරනකොට ඒ දතේ සටහන් මතක් වෙනවා. ඒ සටහන් එක්ක ඒ දත මතක් කරලා ඒකේ নানা ආකාර ආකාරයෙන් ඒ ගැන මෙනෙහි කරපුවාම නිමිත්තක් ඇති වෙනවා මේක පිළිකුල් කියලා. ඉතින් උදෑසන මේ නිමිත්ත ඇති කරගත්තා නම් ඉද්ධිපාද ධර්මයන් භාවිතා කරමින් කලින් සඳහන් කරගත්ත කාරණා හතරෙන් වෙනස් වෙන්න දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ? මේ ඇති කරගත්ත ඇති කරගත්ත සටහන මොකක්ද කරන්න ඕනේ? ඒක එක දිගට තියාගන්න ඕනේ. රාත්‍රිය කාලයේ ඒ විදිහටම ඇති වෙන ආකාරයට වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න එක තමයි. අර උදේ ඇති වෙච්ච සටහන හවසත් ඒ විදිහටම. හවස යම් කිසි සටහනක් ඇති වුණා නම් අන්න ඒ ඇති වෙච්ච සටහන උදේටත් ඒ විදිහට. මෙන්න මේ ආකාරයට තමන් තුළ තමන් ඇති කරගන්න කුසල හැඟීම නැත්නම් සමාධිය කුමන සමාධියද කුසල සමාධිය හැම වෙලේම තමන්ගේ හිත තුළින්ම සංස්කාරයක් විදිහට නැగిලා යනවාද කියලා. ඒ කියන්නේ ඒක ප්‍රධාන වෙලා සැකසීම් තමන්ගේ හිත තුළ සිදු වෙනවාද? ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදී ඉද්ධිපාදම් භාවේති. ඒ පැත්තට තියෙන කැමැත්ත ඒ විදිහටම තියනවාද? ඒ පැත්තට තියෙන වීර්යය මූලික කරගෙනම ඒ සටහන ඇති වෙනවද? ඒ අදහස ඇති වෙනවද? ඒ පැත්තට ඒ ඒ ඇති කරගත තියුණු නුවණ හේතු කොටගෙන මේ සටහන ඇති වෙනවද? අන්න ඒ විදිහට මේ ඉද්ධිපාද ධර්මයන් නිබඳව නිබඳව වැඩෙනවද කියලා විමසලා බලන්න ඕනේ. කොයි විදිහකින් හරි මෙන්න මේ ආකාරයට මේ සඳහන් කරපු ආකාරයට මේ කාරණා හතර පෙරදරි කරගෙන ඔය කිව්ව ආකාරයට යම් කිසි කෙනෙක් තුළ පෙර ඇතිවෙච්ච සංඥා පසුවත් ඇති වෙනවා නම් දහවල් ඇතිවෙච්ච සංඥා රාත්‍රිත් ඇති වෙනවා නම් ඔය කිව්ව ආකාරයට ඇති කරගන්නවා නම් අන්න ඒ විදිහට ඇති කරගත්ත හිත විවෘත වූ හිතක් ආත්පදින් නොබැඳුණු හිතක් ඒ හිත බබලනවා කියලා බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් මේ සූත්‍ර ධර්මයේ සඳහන් කරලා තියෙනවා බබලුන් සහිතව මේ සිත තියෙන්නේ මේ සිත බොහොම ආලෝකමත් ස්වභාවයකටපත් වෙලා ඒ විතරක් නෙවෙයි මේ සිත නොයෙකුත් අභිඥා ලබන්න පුළුවන් තත්ත්වයකටපත් වෙලා ඒ විතරක් නෙවෙයි මෙවැනි සිතක් තමයි උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන සුදුසුකම්ලාභී හිතක් එවැනි හිතක තමයි මාර්ග ඥානය පහළ වෙන්නේ එවැනි හිතක තමයි ඵල ඥානය පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් එහෙමනම් අපි හැමදෙනාම කල්පනා කරන්න ඕනේ තමන් තුළ සතර යුද්ධපාද ධර්මයන් වර්ධනය කර ගැනීමෙන් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන මාර්ගය දේශනා කරලා තියෙන වෙලාවේ මාර්ගය භාවිතා කරලා මේ ආකාරයට විමසලා මේ පින්වත් හැමදෙනාමත් උතුම් වූ නිර්වාණ සාන්තිය සැනසෙන්න මේ පින්වත් හැමදෙනාටම උතුම් නිර්වාණ සාන්තිය සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීරිය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 සදහවත් අසන්නේ ඔබට මෙවන් ධර්ම දේශනාවක දායකත්ව ලබා ගැනීමට අවශ්‍ය මෙම දුරකථන අංකයට කතා කරන්න. 0112 69 71 0211 69 71 40 සරලව ඔබට පිරුවන් සරණයි